ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර බිල් ගේට් නම් සුපිරි ධනවතාගේ කියමනකින් ප්‍රේමකීර්ති ගැන කරන මේ වැඩසටහන ආරම්භ කරන්න මම කල්පනා කරා. ඔහු කියලා තියෙන්නේ if you are born poor it is not your mistake but if you die poor it's your mistake. ඔබ දිලින්දකෝ ඉපදුනා නම් ඒ ඔබේ වැරද්දක් නිසා සිදු වූ දෙයක් නෙවෙයි. හැබැයි ඔබ දිලින්දකුව මිය යනවා නම් ඒක ඔබේ වරදක් කියන එක මේ සුපිරි ධනවතාගේ කියමන. හැබැයි ඔහු ධනය ගැන එහෙම කිව්වා මිස දැනුම ගැන එහෙම කියලා නැහැ. අපි හැමෝම කිසිම දෙයක් නොදැන උපදිනවා. හැබැයි අපි මේ යනකොටත් අපි කිසිම දෙයක් නොදන්නවා නම් ඒක චෝදනා කළ යුතු කාරණාවක්. මා මේ උද්දුත පාඨය ගෙනහැර දැක්ුවේ අපට හිටපු ඊටාම විශිෂ්ට සංනිවේදකයෙකු, ගීත නිබන්ධකයෙකු හා සාහිත්‍යකරුවෙකු කවියෙකු වන ප්‍රේමකීත් දල්විස් සිහිපත් කරන්නයි. මීට අවුරුදු 34කට පෙර ජූලි මාසයේ 14 වෙනිදාක අපට අහිමි වුණු ප්‍රේමකීර්ති දහල්විස් ඊටාම විශිෂ්ට ගීත නිබන්ධකයෙක්. අද මම කල්පනා කරා ඔහුව සමරුම්වස් ඔහුගේ එකිනෙක වෙනස් ප්‍රස්තුත පිළිබඳව ලියවුණු ගීත හතරක් ඔබ හමුවේ තබන්න. මේ අද මම තෝරගත්ත පළමු ගීතය ප්‍රේමකීර්ති දහල්විස් රචනා කළා. මා කළා අමර ගීත දල්විස් ගීත දහසකට ආසන්න සංඛ්‍යාවක් ලියා තියෙන ගීත නිබන්ධකෙක්. ඔහුගේ පමණක් නෙවෙයි ඕනෑම සාහිත්‍යකරුවෙකුගේ කවියෙකුගේ ගීත නිබන්ධකයෙකුගේ නිර්මාණ අතර ඔහු ලබන අත්දැකීම් අඩු වශයෙන් ඡායා මාත්‍ර වශයෙන්වත් අතුරත් වෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ තමයි සාර්ථක නිර්මාණයක් පුද්ගලයෙකුට කරන්න පුළුවන් වෙන්නේ. මේ අත්දැකීම් ලබා ගැනීම සහ ඒවා කලාකෘති වලට වස්තු වීම ගැන අපිට ඕනෑතරම් නිදර්ශන දක්වන්න පුළුවන්. ප්‍රේමකීර්ති තමන්ගේ අත්දැකීම් කෙටි කතා හැටියට ලිව්වා, ගීත හැටියට ලිව්වා, කවි හැටියට ලිව්වා මෙවැනි මාධ්‍ය ගණනාවකින් ඔහු එලි දැක්ුවා. ඔහුගේ සුරත බිඳිලා දකුණත කැඩිලා උත්පල වෙලා ඉන්නකොට අත් දෙකම භාවිතා කරන්න බැරි තැනකට ආපු වෙලාවේ ඔහු ලියනවා කවි පෙළක්. වමචින් ලියූ කවි. මේකේ හරි අපූර්ව කවි කිහිපයක් තියෙනවා. බිඳුනු සුරත මට අදමදි කමක් කමක් වමතට කරන දේ මට දස් කමක් කමක් නැතුව කෙලස ජීවත් වෙන්න දෝ එකක් ජීවිතයට ඕනෑ අත් දෙකක් දෙකක් ඔහු කියනවා මෙහෙම කැවූ පෙවූ උන් මගේ සුරතෙහිම ඇති නාවත් බලන්නට මගේ විපතෙහිදී නිති මුවට ආහාර දී කවලා පුරුදු නැති වමත නුඹෙන් දුටු එමි මම මිනිස් ගති මේ සුරත බින්දලා හිටපු ප්‍රේමකීර්ති තමන්ගේ ඒ අත්දැකීම කවියකට විෂය කරගත්ත විදිහ දැන් මේ මායකලා අමනාපව වීදබර කියන ගීතය කුටුම්බය තුල ඇති වුණු කිසියම් ගැටුමක් නිසා ලැබූ අත්දැකීම ඔහු අපූර්ව ගීපදවලකට අමුණනවා. ඔස්ටින් මුණසිංහ ඒට තනු නිර්මාණය කරනවා. මේ අත්දැකීම අපිට විඳගත හැකි අපේම අත්දැකීමක් බවට පත් කිරීමට ප්‍රේමකීර්ති සමත් වෙනවා. ඔහුගේ තවත් අත්දැකීමක් ඔහු ගීතයකට වස්තු විශේෂ කරගන්නේ මෙන්න මේ විදිහට. ඒ ගීතයට අපි සවන් දෙමු. ගයන්න ඔබ සටහනදී නිලුම් විලේ මල් කිපෙන ඔබ දෙක කුලදී මැණික් වලට දිස්නේ ඇති ගැලුම් දෙන්න නාදල්ලට පාට බෙද පතුල මුල කැටි කවදෙන් නලරල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න ජීවත් වන දිනකට මට හැරෙල්ලෙන් ඉන්නේ එපා පැණිකෙ සිත පමණ කිසිවෙකුට දෙන්න එපා පැණිකෙ සිත පමණ කිසිවෙකුට දෙන්න මේ ජනකාන්ත ගීතය ප්‍රේමයේ පෙම්වතියගේ ආදරයේ මහිමය චමත්කාරය ඊටම අපූර්වට නිරූපණය කරපු ගීතයක්. ප්‍රේමකීර්තිට හැකියාව තිබුණා. ඒ ප්‍රේමයේ චමත්කාරය වගේම සුන්වූ ප්‍රේමයේ විරහවත් වේදනාවත් ඊටම අපූර්වට ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුගේ අත්දැකීම් පෞද්ගලික අත්දැකීම් බින්දන පමණක් නෙවෙයි ගීත වලට වස්තු කරගත්තේ. සමාජ අත්දැකීමුත් ඔහුගේ ගීත වලට ඊටාම අපූර්වට වස්තු විශ්ය කරගැනීමේ හැකියාවක් ප්‍රේමකීර්තිට තිබුණා. මේ ගීතයකට හොඳම උදාහරණයක්. අසරුවෙකි ඒ බරගේ වහලට බරකින් පාන්දරින් පෙරදුණු ඒ මිනිහා ඇඳවෙත් අසු පිටට නැගී මිනිසකු පිට නැගී අසරුවෙකි ඒ බරගේ වහලට බරකින් පාන්දරින් කරදුණු පෙමිනිහා ඇඳවෙත් අසු පිටට නගින් මම ගෙදරට තුර සැප දෙනවා අද රැළුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දුදරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒත් බරදී රාලක බරදී පාන්දරින් පෙරදුණු පෙමිනිහා ඇන්දරෙත් අසු පිටට නගී සෙසකු පරදිනවා සංවන් දිනිඳක් දිනි උලනවා දිනෙන් නුඹ තව කෙවල් හදනවා නිසෙතු පිට නැගි අසරුණකි ඒ පරදී වහලට පරදී පාන්දරින් පෙරදුණු තේ සෑවෙත් අසු පිටට නගයි මිනිසෙකු පිට නැති අසරුවෙකි ඒ වර්ගයේ වහලට වරතයි පාන්දරින් පෙරදුණු පේ මිනිහා ඇඳවෙත් අසු පිටට නගයි මානසික වින්දන අධ්‍යක්ීම් ගීතයකට වස්තු කරගන්නා වගේම සමාජය පිළිබඳ තියුණු නිරීක්ෂණයකින් පසුවත් ගීත රචනා වලට වස්තු විෂයන් තෝරගන්න බේරගන්න පුළුවන්. දැන් මේ ගීතයේ පළවෙනි පදපෙළ බැලුවාම අපිට හිතෙනවා මොකද්ද ලොකු බරසාර දෙයක් කියනවා කියලා. දැන් බලන්න සාමාන්‍ය අසරුවෙක් අපි දකින්නේ අස්සෙකු පිටනේ, අශ්වයෙකු පිටනේ. නමුත් මිනිසෙකු පිට නැගී අසරුවෙක්. ඒ බර ගෙයි වහලකට බරක්. මිනිහෙකු පිට නැගපු අසරුවෙක්. අසෙකු පිට අශ්වයෙකු පිට යන්න ඕනේ අසරුවෙක් මිනිහෙකු පිට තමයි නැගලා ඉන්නේ. ඒ බර ගෙයි වහලට බරකි. පාන්දරින් පෙර පෙරදුනුවේ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නැගී. දැන් නැතිබරි කමින් පීඩා විඳින අපේක්ෂා සහගත පුද්ගලෙක් ඒ අපේක්ෂා සමෘද්ධ කරගන්න ආයේ අපේක්ෂා මුදුන් පමුණවා ගන්න ගන්නා වැරදි පියවරක මහිමය ඒ වැරදි පියවරක දුර්විපාක තමයි මේ ගීතයේ ඇතුලේ ප්‍රේමකීර්ති කියන්නේ. දැන් මේකෙන් අපිට පේනවා ගීත රචකයෙකුට හුදු පෞද්ගලික වින්දන පමණක් නෙවෙයි සමාජය පිළිබඳ නිරීක්ෂණයනුත් බොහෝ දේවල් උකහා ගන්න අත්පත් කරගන්න පුළුවන් කියලා. ඔහුගේ ගීත දහසකට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කරනකොට අපිට පේනවා ඔහුගේ මේ සමාජ නිරීක්ෂණයත් පෞද්ගලික වින්දනත් කොච්චර අපූර්වවට ගීතවලට වස්තු කරගෙන තියෙනවද කියලා. මේ මම තෝරගත්ත අවසන් ගීතය මේ ගීතය බලන්න ප්‍රේම කීර්තිගේ මේ සමාජ නිරීක්ෂණය කොච්චර තියුණුද? Thank you. අන්නාරම් පිටිවැල්ලේ මදටිය වැල්ලොන්දිල්ලේ කොන්නේ කඩන් අඳට අඳන් සින්දු කියන්නේ කුන්නුමණි කුන්නුමණි කුන්නුමණි කුන්නුමණි කුන්නුමණි කරා බුව දෙකනේ කඩු කන්ද මාදියෝ ළඟ මුට්ටක් පිළියෙන් හැඩ කොට වදා ඉංගනවා උළුඳු කොටා තල වේලා තල්පත මත ගිනියව් වේලා කුඳුමලි තෙම්බුතාලේ උකුලේ හොවා ආනිලි දෙන්දිය ඇදලා ලුණු පාත්තියට දමා විදවත් වෙලා කන්දාවට කෝවිල් ගොත් පුල්ගාලා නලලේ නලුනා කුල්ලුමනි මන්නාරම් පිටිවැල්ලේ මදදිය මැල්ලුන් කොණ්ඩේ කඩන් අඳට අඩන් සින්දු කියන්නේ කුල්ලුමනි කුල්ලුමනි කුල්ලුමනි කුල්ලුමනි පිච්ච මලින් පරදාලා කෙසෙල් ගස් දෙකක් දොරකඩ පිටුවා දමලා පොම්මුගට මුළු දංගනද මුළු ගමටම හඬවා දීලා තල්ලු කරලා බැන් අහලා හැංගි හැංගි බැන්ද ප්‍රේමේ මහරාජා කලගෙද චිරිකලෙන් වැදලා කුන්නුමනී යන පෙරවර බලා හිමිමි ගීතරීනා කුන්නුමනී කුන්නුමනී කුන්නුමනී කුන්නුමනී කුන්නුමනී කුන්නුමනේ කුන්නුමනේ කුන්නුමනේ කුන්නුමනේ ආචාර්ය වික්ටර් රත්නායක තනු නිර්මාණය කළා ෆ්‍රෙඩි සිල්වා ගායනා කරපු ප්‍රේමිකී ජල්ජිස්ගේ ඒ ගීතය අද මම මේ වැඩසටහනට තෝරගත්තේ ප්‍රේමකීර්තිගේ ගීතවල විවිධත්වය ඔබ හමුවේ පැහැදිලි කරන්නයි. දැන් කුඬුමණී කියන දෙමළ යුවතියගේ දිනචරියාවත් ඔහුගේ ඇඳුම් කැඩුම් මේ උතුරු කරේ දෙමළ දැරියන්ගේ යුවතියන්ගේ චාරිත්‍ර විදි සහ ඇය විවාහපත් වී පිටවී යන මංගල මොහොත දක්වා ඊටාම අපූර්ව චිත්‍රයක් ප්‍රේමකීර්ති මේ වචන කිහිපය මේ පදමාලාව ඇතුලේ නිරූපණය කරලා විචිත්‍රණය කරලා පෙන්නනවා. මම හිතන්නේ විශේෂ රසකයෙකුට යම් දීර්ඝ ප්‍රවෘතියක් සංක්ෂිප්ත කරන්න කැටි කරලා ගීතයකට අඩංගු කරනවා කියන එක ඊටාම අපහසු අමාරු දුෂ්කර කටයුත්තක්. ඒ අපූර්ව කාර්ය ප්‍රේමකීර්ති කොතරම් සූර විදියට දක්ෂ විදියට කරලා තියෙනවද කියන එකට අපූර්ව නිදර්ශනයක් තමයි මේ කුඳුමනී ගීතය. ප්‍රේමකීර්ති අල්විස් 1989 ජූලි 31 වෙනිදා අපට අහිමි වෙනවා අකාලයේ ඊටාම දක්ෂ සංනිවේදකෙක්, ඊටාම දක්ෂ ගීත නිබන්ධකෙක්, චිත්‍රපට දෙබස් රචකෙක් වගේම කුසලතා පිරුණු කවියෙක් අපිට මේ වියෝවත් සමග අහිමි වෙනවා. ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්.